බෞද්ධයා ගුවන්විදුලි දායකත්ව ධර්මදේශනාව පවත්වන අද දේශකයන්න් වහන්සේ තනමල්විල කිතුල්කොටේ රතන සදහම් භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද වලස්මුල්ලේ ගුණරතන ස්වාමින්ද්‍රයන් වහන්සේ දේශකයන්න් වහන්සේ নমස්කාර පූර්වකව ඉතා ගෞරවයෙන් අපි පිළිගන්නවා සාදු සාදු පින්වත්නි අද දායක පින්වතුන් වැල්ලවාය වරුණගම පදිංචි ලසන්ත ප්‍රදීප් කුමාර මහතා ඇතුළු පවුලේ සියලු දෙනා දෙහිවල කරගම්පිටියේ පදිංචි ප්‍රියන්ති ස්කානිවල් මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා මාළබේ කහන්තොට පාරේ පදිංචි අනුෂා හමන්ගොඩ මහත්මිය තලවතුගොඩ පදිංචි ඉන්ද්‍රාණී පේද්‍රිස් මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා දොම්පේ උඩමාපිටිගම අංක 41 දරණ නිවසේ පදිංචි කාන්ති රණතුංග දියණිය ඇතුළු දූදරු පිරිස නුගේගොඩ උඩහමුල්ලේ පරණ කොට්ටාව පාරේ අංක 425 න් 15 දරණ නිවසේ පදිංචි රංජනී වීර සුන්දර මහත්මිය සහ සිරිසේන වීර සුන්දර මහතා ඇතුළු පවුලේ සියලු දෙනා මේ දායකත්වයේ ලබාගත් පින්නතුන් වගේම බෞද්ධයා ගුවන්විදුලියට සවන් දෙන සමස්ත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 පින්වත්නි ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන්නේ බොහොම දුර්ලභවමයි. ඒ දුර්ලභවම ලෝකේ පහළ වෙන ඒ බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් යුක්තව මේ සියලු සත්ව ප්‍රජාවටම දේශනා කරන්නේම මේ සංසාර දුක මහා ගින්නක් වගේ මේක සසරේ පැවති පැවති යන මේ ස්වභාවය දුකටම හේතු වන දෙයක් ඒ නිසා මෙන්න මේ සංසාර පැවැත්ම අවබෝධ කරගන්න කියලා. මේ සසර පැවැත්ම අවබෝධ කරගත්තොත් එතකොට ඔබට තේරෙනවා ඔබට යම් අවබෝධයක් එනවා ඇත්තටම මේක දුකයි කියනවා. ඔබ දැන දැක ගත්තොත් මේ සංසාර පැවැත්ම දුකයි කියලා ඔබ ආන්නේ දුකෙන් අත් මිදෙන්න ක්‍රමයක් සොයනවා. ඔබ ගත කරන ඔය ජීවිතය තුල ඔබට ලැබෙන්නෙම දුකම තමයි. හැබැයි දුකම ලැබුණට අපිට ඒක දුකම කියලා තරම් තේරෙන්න තරම් නුවණකුත් මදි. ඒ නිසා අපට හිතෙනවා ඒ ලැබෙන දේ සැපයි කියලා. හැබැයි ඒක සැපයි කියලා හිතුණට ඒකත් දුකයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ මනුස්ස ජීවිතේත් ආස්වාදයක් තියෙනවා. දැන් මනුස්ස ජීවිතයේ ආස්වාදයක් නැතිනම් ඔබ ඔය කරන එක එක වැඩදේ වැඩපිළිවෙලව ඒ දේවල් ඔබ තෝරන්නේ නැහැ යම් ආස්වාදයක් නැතිනම්. හැබැයි ආස්වාදයක් තියෙනව මහණෙනි ඒ ආස්වාදයේ කෙබඳුද ඊට විශාල විදිහට ඒ තුල තියෙන කුමක්ද කුමක්ද තියෙන්නේ ආදීනවයක් තියෙනවා ආස්වාදේ ඊ타ම සල්පයයි මහණෙනි ආදීනවය නම් බොහෝ අනන්තයි හැබැයි ඔබට යම් නුවණක් තිබුණොත් සසරෙත් බුදුරජාණන් වහන්සේලා දේශනා කරන්නට යෙදුණු ධර්මයේ ශ්‍රවණය කරලා තිබුණොත් එහෙම බුදුරජාණන් වහන්සේලා දේශනා කරපු ධර්මයේ ඔබ හදිසිය දිවස් ශ්‍රවණය කරලා තිබුණොත් පින්වත්නි මේ භද්‍ර කල්පය තුල පමණක් බුදුරජාණන් වහන්සේලා කී නමක් පහළ වෙලාද සිව් නමක් පහළ වෙලා බලන්න කොච්චර වාසනාවද කියලා. එකම භද්‍ර කල්පේ බුදුරජාන් වහන්සේලා සිවුනමයි. මේ භද්‍ර කල්පේම තව එක නමක් පහළ වෙනවා පින්නන්නේ. අපේ වාසනාව කොච්චරද බලන්නකෝ. කවුද? මෛත්‍රී බුදුරජාණන් වහන්සේ. හැබැයි පින්වත්නි එතකොට ඔබ මේ එකම භද්‍ර කල්පයක බුදුරජාණන් වහන්සේලා සිවුනමක් පහළ වුණා නම් පහළ වෙච්ච නිසා ඔබ බුදුරජාණන් වහන්සේලාගේ ධර්මය අහලත් සමහර විට ඇති. එහෙම අහලා තියෙනව නම් බුද්ධ වචනය ඔබට ඇහෙනකොට ඔබේ හිත වෙනස් වෙයි. එහෙම බුද්ධ වචනය අහලා තිබුණොත් බුද්ධ වචනේ නැතුව ඒක වගේ දේවල් අහලා තිබුණොත් ඔහේ ගහගෙන ගහගෙනම යයි. වෙනසක් වෙන්නේ නැහැ. එන සමහර විටක ඔබ බුද්ධ වචනේ අහලා ඇති. එහෙම වුණොත් ඔබේ හිත උඩට එයි. එහෙනම් අන්න බලන්න පින්නන්දි මේ එකම භද්‍ර කල්පේ සිවුනමයි තව එක බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනවා මේ භද්‍ර කල්පේ. හැබැයි ඔබ මේ ජීවිතය තුළ මේ ශාසනය තුළ ඔබ මේ දුකෙන් මිදෙන මගක ගමන් නොකළොත් දුකෙන් මිදෙන මගක් අධ්‍යයනය නොකළොත් හැබැයි ඔබට මෛත්‍රී ශාසනය ලැබුණ කියලා ප්‍රයෝජනයක් වෙන්නේ නැති වෙනවා. හැබැයි එතනින් පස්සේ බොහෝ කාලයකට බුදුරජාන් වහන්සේ ලෝ පහළ වෙන්නේ නැහැ. එතකොට බලන්න පුදුම අනතුරක් පින්නවත්නේ. පුදුම අනතුරක්. බුදුරජාණන් වහන්සේලා දේශනා කරන මහණෙනි මේ අනවරාග්‍ර වූ සංසාරේ අවිද්‍යාවට අහුවෙලා තණ්හාවෙන් බැඳිලා ඒ මේ අත ගමන් කරලා යද්දී ගවයෝ වෙලා බිලි කැපුම් කාලා ගිහිපු ලේ ටික මහසાગරයට වඩා වැඩියි කුකුල් භවයන් ලබලා බෙලි කපුන් කාලේ ගිහිපු ලේ ටික මහා සාගරයට වඩා වැඩියි. තමන්ගේ අම්මා මිය ගිහිල්ලා හැඬූ කඳුළු මහා සාගරයට වඩා වැඩියි. දූ දරුව ඥාති හිතයිසි ওই විදිහට විස්තර කරනවා. බලන්න පින්වත්නි උන්වහන්සේ එහෙම දේශනා කරලා දේශනා කරන මහණෙනි මේක යමෙක් ශ්‍රුතවතාර්ය ශ්‍රාවකෙක් හැරෙන්න වෙන කෙනෙක් නම් පිළිගන්නේ නැහැ. ඇයි කුකුල්ලාත්ම ලබලා ගවයන් වෙලා ඉපදිලා බෙලි කැපුම් කාල ගිහිපුලේ ටික මහසાગරයට වැඩි කිව්වොත් කට්ටිය hina වෙයි. එහෙම කොහෙද කියලා. මා ඒ තරම් දීර්ඝ සංසාරයක් තමයි පින්වත්නි මේ එන්නේ. එතකොට ඒ තරම් දීර්ඝ සංසාරයක් එන ගමනේදී මහන්නේ නුඹලාට මව නොවිච්ච කෙනෙක් කියන්නේ පුළුවන්ද? බෑ. සහෝදරයෙක් නොවිච්ච කෙනෙක් කියන්න බෑ. අම්මා තාත්තා නොවිච්ච කෙනෙක් කියන්න බෑ. මහන්නේ නුඹලා මේ පෘථුවියේ මෙන්න මේ අහවල් තැන පාදයක් තිබ්බේ නැත කියන තැන කියන්න බෑ. ආකාශ කුරුල්ල වෙලා ගිහිපු වාරවල ඇඟිල්ල දික් කරලා කියන්න බෑ. මම මෙන්න මේ හැරෙන්නම් පියාසර කරන්න නැතුව ඇත කියලා. මහා සාගරයේ ඕගොල්ලෝ මාළු වෙලා ඉපිච්ච වාර ගණන් බලනකොට කොතනවත් ඇඟිල්ල දික් කරලා කියන්න බැහැයිලු මේ හැරෙන්නම් මම හිටියේ නෑ කියලා. එතකොට තේරෙනවද මොන තරම් භවයක් ලබලද පින්වත්? ඊ තරම් අනේක විද දුක් ගැහැටවල් විඳලා විඳලා විඳලා තමයි පින්වත්නි పూర్ව සංසාරවල ඔබට කල්යාණ මිත්‍රයෝ මුණ ගැහෙන්න ඇති. සත්පුරුෂයෝ මුණ ගැහෙන්න ඇති. ඒ නිසා යම් දහමක් අහන්නත් ඇති. ඒ නිසා අද manuss ලෝකේ ඉපදුනා. ඔන්න බලන්නකෝ. ඒ නිසා manuss ලෝකෙට එන්න හැකියාව ලැබුණා. හැබැයි ඒ ඒ ආපු manuss ලෝකෙට ආපු ඔබ දැන් උත්සාහ කරන්න ඕනම කුමක්ද? මෙන්න දැන් ගෞතම සාසනයකුත් මුණ ගැහුණා. නේ? එහෙම ගෞතම සාසනයකුත් මුණ ගැහුණනම් දැන් ඒකේ ප්‍රයෝජනයක් ගන්න ඕන. පින්නුනේ අර වගේ අනවරාග්‍ර සංසාරයේ යන ගමනේදී අර විදියට විවිධ විවිධ විදිහට බුදුරජාණන් වහන්සේ විස්තර කරන ඒක ඔබ දන්නවා. නේ? දෙතිස් වදවලට ලක් වෙලා මිය ගිහිපු වාර අනන්තයි කියනවා. නේ? මනුස්ස ආත්මවල ඉපදිලත් මරුන් කාලෙ ගිහිපු වාර අනන්තයි කියනවා. නේ? ඉතින් ඒ නිසා ඒ තරම් දුකක් ඒ තරම් දුකකටපත් වෙන. ඒ යන ගමනේදී තමයි ඥාතියෙක් අම්මෙක් පියෙක් නොවිච්ච කෙනෙක් නැහැ කියලා. සමහර විටක ඔබට ළඟ ළඟ පාත එහෙම මුණ ගැහිච්ච ඥාති හිතයිසිත් ඇති. එහෙම දකිනකොටත් දැන් මේ manuss ලෝකෙදිත් හදිසියෙන් එහෙම මුණ ගැහුනොත් අර පෙර අතීතවල දේවල් එකපාරටම සිහියටත් එනවා. ඇයි ආශ්‍රය කරලා අන්න බලන ආශ්‍රවය ඉන්නේ මොනවද? ආශ්‍රව කියන්නේ පල්විච්චා. පල් වෙච්ච කියන්නේ මොකද? සසරේ එකතු වෙලා එකතු වෙලා තිබිච්ච එහෙම මතු වෙනවා. ඒ නිසා බලන්න මේක මොන තරම් දීර්ඝ සංසාර ගමනක්ද කියලා පින්වත්නි. ඔබ අහලා ඇති එක්තරා අවස්ථාවක භික්ෂූන් වහන්සේ නමක් පිණ්ඩපාතේ දානය කරගෙන පැම් පහසු වීම සඳහා ගඟට වැඩිය. ගඟට වැඩලා සිවුර පාත්‍රයේ ගංගියුරේ තියලා පැම් පහසු වෙනකොට රජතුමාගේ රම්බරු ටික හොරකම් කරන් යන හොරු කණ්ඩායම පස්සේ රාජදූතයෝ ලැබුවා. බලනකොට මේගොල්ලන්ට පැන ගන්න බැරි නිසා අර පාත්‍රයේ රම්බරු ටික දාලා හොරු දිව්වා. එහෙම දිව්වට පස්සේ පේනවනේ රාජදූතයෝ ඇවිල්ලා බැලුව වටපිට හොරු නැහැ. ගඟේ උස් පහත් වෙන කෙනෙක් දැක්කා. පාත්‍රයක් තියෙනවා. ඒකේ රම්බරු ටික තියෙනවා. ඊට පස්සේ කිව්වා දැන් ආලා හරියන්නේ නැහැ වරෙන් මෙහෙට. මේ හොරා තමයි කියලා ගගහ ගගහ ගෙනිච්ච රජමාලිගාට පින්නන. ගෙනිලා කිව්වා ස්වාමීනි රජතුමාට කියනවා මෙන්න හොරා අහු වුණා. දැන් අර ස්වාමීන් සොරකම් කරලාද? නැහැ. බලන්නකෝ. ඊට පස්සේ රජතුමා දුන්න පින්වත්නි දඬුවම උල තියලා මරන්න. රජ කාලේ තියෙන උල උල ගහනවා. ඊට පස්සේ ඒ උල උඩ වාඩි කරවනවා. ඊට පස්සේ අදෝ මාර්ගයෙන් අර උල ඇඟේ බරටත් එක්ක ඒක සියුම් කරලා තියෙන හැටියටත් එක්ක බඩවැල් කඩාගෙන ඇතුළට ඇතුළට මතු වෙනවා පින්නවා. උඩ ගහලා. ඊට පස්සේ පින්වත්නි මේක දැක්කා ගෞතම බුදුරජාන් වහන්සේ. උන්වහන්සේ දැක්ක වැඩ වාසය කරනකොට දෙයනේ මම වෙනුවෙන්ම ගිහිගේ යතහැරලා සසර දුක අවබෝධ කරගන්නට කියලා මේ ශාසනෙත් අනේ පැවිදි වෙන්න ඇවිල්ලා මේ වරදක් නොකරලත් දැන් මේ උල උඩ තියලා තියෙනවා පුදුම වේදනාවකටපත් වී පත් වී කෑග ගහ ඉන්නකොට භාග්‍යවත් බුදුරජාන් වහන්සේ ස්ථානට වැළලා අර භික්ෂූන් වහන්සේට කියනවා මහාන නුඹ අතීතයේත් ඔය විදියට මැරිච්ච වාර අනන්තයි කියනවා බලන්න පින්නන්නේ අතීතයේත් මහාන ওই විදියට උල තියලා මැරිච්ච වාර අනන්තයි කියනවා. නුඹ මහාන හිත පිහිටව ගත්තේ නැති වුණොත් අනාගතයේදී ඉපදිලා ඔය විදියට මුල තියලා මැරෙන වාර අනන්තයි කියනවා. ඒ නිසා මහාන අත්තහරින්න අත්තහරින්න කිව්වා. අන්න බලනකො අතහරින්න කියලා උන්වහන්සේ යම් දහමක් දේශනා කළා ඊට පස්සේ අර උල උඩම පින්වත්නි අර භික්ෂුන් වහන්සේ මොකක්ද උනේ සියලු කෙලෙස් ප්‍රහාණය කළා ආයි කවදාකවත්ම උල තියන්න බැරි තැනකටපත් වුණා එහෙනම් පින්වත්නි දැන් සංසාරවල කරපු අකුසල කර්මනම් කොහොමද කියන්න අපි දන්නේ? දැන් ඊළඟ තප්පරේදී ඔබට මට කුමන විපාකයක් එන්න තියෙනවද කියන එක අපි දන්නේ නැහැ. ඇයි අපි කුමන දෙයක් අතීතේ කරපු දෙයක්ද ඊළඟ තප්පරේ අපිට එන්න තියෙන්නේ කියන එක දන්නේ නැහැ. ඒ නිසා පින්වත්නි එහෙම දෙයක් එන විට ඔබට පිහිට වෙන්න කාත් කවුරුවත් ඉන්නවද? නැහැ. දැන් ඕගොල්ලෝගේ ස්වාමි පුරුෂයෙයිද? ඕගොල්ලෝ ආදරෙන් හදාගන්න මුළු ජීවිතේම කැප කරලා හදන දූ දරුවෙයිද? අම්මා තාත්තා බිරිඳ ඇවුරු වෙයිද? කිසිම කෙනෙක් එන්නේ නැහැ පින්වත්නි අත්තාහි අත්නෝනාතෝ තමන්ත තමන් විතරමයි වෙන කිසිඳු කෙනෙක්ගේ සරණක් පිහිටක් නැහැ එහෙනම් දැන් ඔබට උත්සාහ දරන්න ඕන ඔබම කුමක්ද මෙවන් බුද්ධ ශාසනයක මේ විදිහට අහන්න ලැබෙන්නේ ඉතාමත්ම දුර්ලභයි. ඉතාමත්ම දුර්ලභව අහන්න ලැබෙන්නේ. ඒ දුර්ලභව අහන් ලැබෙන බුදුරජාන් වහන්සේලා දුර්ලභ නිසා. දැන් උන්වහන්සේ ලෝකේ පහළ වෙලා දේශනා කරනවා මහණෙනි මේ සංසාර ගමන දුකයි. මේ දුකෙන් අත් මිදෙන්න කටයුතු කරන්න කියලා. දුකෙන් අත් මිදෙන්න කටයුතු කරන්න කියලා. ඒත් අනේ මෙච්ච එච්චර එකම භද්‍ර කල්පයේ සිවුනමක් බුදුරජාන් වහන්සේලා පහළ වෙලත් මේ කාලය තුලත් බුද්ධ ශාසනයේ තියෙන කාලය වෙලත් ඒත් අපිට මේ පණිවිඩය ඇතුළට යන්නේ නෑනේ යනවද කතා කරනකො යනවද ඒ පණිවිඩය ඇතුළට යන්නේ නෑ ඔගොල්ලෝ බෞද්ධද ඇහුවොත් උත්තරේ කොහොමද දෙන්නේ? කතා කරන්න. ඔව්. කොහොමද බෞද්ධ කියලා තීරණය කළේ? උපතින් අර මේකේ සටහන් කරනනේ බෞද්ධ කියලා නේ? ඒ බෞද්ධද? ඒ බෞද්ධ තමයි. නේ? බෞද්ධ ඒක නෙමි. සැබෑ බෞද්ධ නම් කුමක්ද පින්නද එන ශාසනයේ තුල පිහිටි කෙනා වෙන්න ඕන. ශාසනය තුල පිහිටි කෙනා වෙන්න ඕන ඔබ බෞද්ධ වෙන්න නම්. පින්නනේ එතකොට ඔබ කරන ක්‍රියාවම ඔබේ සිතින් නුවණින් විමසන්න. ඇයි නුවණින් විමසන්න කියන්නේ ඔබ බෞද්ධද නැද්ද කියන එක දන්නේ ඔබ. ඔබට පුළුවන් පින්වත්නි එහෙනම් දැන් හිතන්න බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළුණේ ඇයි? ඇයි? මොකටද බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළුනේ? මේ සත්වයා සසර දුකෙන් මුදව ගන්න. ඒකට නේද? සසර දුකෙන් මුදව ගන්න. එහෙනම් බුදුරජාණන් වහන්සේලා දේශනා කළ ධර්මය මොන වගේ වෙන්නේ නැද්ද? දැන් ලොව පහළ වුණේ අපිව සසර දුකෙන් මුදව ගන්න නම් දේශනා කළ ධර්මය මොන වගේ එකක් වෙන්නේ නැද්ද? සසර දුක් නිවෙන එකක් වෙන්නේ නැතිනේ. දුකෙන් මුදව ගන්න නම් පහළ වුණේ දේශනා කරන දෙයක් සසර දුක් නිවෙන දෙයක් වෙන්න ඕන. එහෙම නේද? එතකොට ඔබ ධර්මයේ අහනවා දැන් සසර දුක් ටිකක්වත් නිවෙනවද? පොඩ්ඩක්වත් නිවිලද? එන දුක් කොලක් ටිකක්වත් අඩුවක්වත් තියෙනවද? කියන්න. තියෙනවද? එහෙමනම් තවම තවම නෑ එහෙම අතීතේ අනාගතේ වෙයි කියලා හිතන් ඉන්නවනේ. මරණකම් මොහොම තමයි ඉතින්. වෙනසක් වෙන්නේ නෑ. පින්වන්ද එහෙනම් බුදුරජාණන් වහන්සේ පහළ වුණේ අපිව සසර දුකෙන් මුදවන්න. සසර දුකෙන් මුදවන්න කියන්නේ නැවත නූපදින විදිහට සිත සකස් කරන්න. නැවත උපතක් ඇති නොවන විදිහට නැවත උපතක් ඇති වෙනවා කියන්නෙම සැපයිද දුකයිද? දුකයි. කොතන ඉපදුනත් නැවත ඉපදීම නම් දුකයි. එහෙමනම් පින්නනි බුදුරජාන් වහන්සේ ලෝකෙ පහළලා දේශනා කරන නැවත නූපදින්න හේතු වන්නා වූ කියන්නේ ධර්මයක්. එහෙම එකක් නේද? එතකොට මේ නූපදින්න හේතු වන්නා වූ ධර්මයක් කියන්නේ එහෙනම් තණ්හාව ෂේවන්නා වූ ධර්මයක්. නේද? දැන් එතකොට ඔබ සාමාන්‍යයෙන් කටයුතු කරන්නේ කුමන ධර්මයක් ගැන හිතාගෙනද? දැන් ඔබ කරන වැඩපිළිවෙල තුල නැවත ඉපදීමක් ඇති වෙන එකක්ද නූපදින එකක්ද දැන් ඔබ කරන්නේ? දැන් මොකද නැවත ඉපදීමක් ඇති වෙන එකක් නේ නැවත ඉපදීමක් ඇති වෙන එක හැබැයි ඔබේ අහිංසක මෝඩ ප්‍රාර්ථනාවක් තියෙනවා මොකද්ද හැබැයි මේ මීට වඩා හොඳ තැනක උපදින්න තමයි මේ කටයුත්ත කරන්නේ නේ එහෙම නේද ආ නෑ ඔබ කල්පනා කරන්නේ මීට වඩා හොඳ ලෝකයක උපදින්න නේ ඇත්තටම එහෙමනේ මේ හැම කටයුත්තක් කරන්නේ ගොඩාක් අයගේ යටිහිතේ අරමුණ තියෙන මොකද්ද? මේිට වඩා මේක දුකයි manuss ලෝකේ. එහෙනම් දුක්ඛෙන් දුක අඩු දුක නැති වෙනත් ලෝකෙක උපදින්න. දිවි ලෝකවල වගේ නේ? එහෙම නේද? එහෙම නේද තියෙන මෝඩ ප්‍රාර්ථනාව? එහෙමයි තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය ලැබෙයිද? ලැබෙයිද? කතා කරන්නේ. ලැබෙන්නේ නෑ. ඉතින් බුදුරජාන් වහන්සේ ඇවිල්ලා දේශනා කළේ manuss ලෝකය මානෙනි දුකයි. දිව්‍ය ලෝකයේ සිත පිහිටවන්න. එහෙමද? එහෙම එකක්ද? නෑ නෑ නෑ. දිව්‍ය ලෝකයක් ජාති ජරා ව්‍යාධි මරණ තියෙන නිසා දුකයි. ඒක හිත පිහිටවන්න කිව්වෙත් නෑ. නූපදින දහමක්ම තමයි බුදුරජාන් වහන්සේ දේශනා කළේ. අන්න එහෙමනම් දැන් ඔබට තේරෙනවා ඔබ කුමන හෝ කටයුත්තක් කරලා ඒක පුණ්‍ය ප්‍රතිපදාවක් වෙන්න පුළුවන් කරලා ඒක තුල තණ්හාවෙන් දැන් තණ්හාවෙන් තෙත් කරනවා තණ්හාවෙන් තෙත් කරලා නිරෝගී වෙන්න ආවුස වැඩි වෙන්න හොඳ තැනක උපදින්න ඔය වගේ දේවල් නේද හිතන්නේ නේ ඒ වගේ දේවල් හිතනවා පින්වත්නි එකක් කල්පනා කරන්ඩ ලෝකය කියන්නේ දුකයි. ලෝකය කියන්නේ සැපයිද දුකයිද? දුකයි. ලෝකය කියන්නේ දුකයි. එතකොට ලෝකයෙන් වෙනත් ලෝකයකට ගියා කියලා දුක නැති වෙන්නේ නෑ. මක් නිසාද? ලෝකය යනුම දුකයි. ලෝකේ යනු දුකයි. ඒ නිසා මේ ලෝකය වෙනස් කරගත්ත කියලා දුක වෙනස් වෙනව විනා දුක වෙනස් වෙනවා. දුක නැති වෙන්නේ නෑ. එහෙනම් දුක නැති වෙන්න නම් ලෝකෙම්ම මොකද වෙන්න ඕන? ඊතර වෙන්න ඕන. ලෝකයෙන් ඈතර වුණොත් ලෝකය දුක නම් ලෝකය දුක නම් ඔබට දුකෙන් ඈතර වෙන්න ඕන නම් මොකද කරන්නේ ලෝකෙන් ඈතර වෙන්න ලෝකයෙන් ඈතර වෙන්න. දැන් ඔබ මේ ජීවිතයේ දුකයි කියලා මනුස්ස ලෝකයේ දුකයි කියලා දිව්‍ය ලෝකෙ හිට පිහිටවනකොට ඒ උපදින භවය වෙනස් කරාට උපදින ලෝකේ වෙනස් කරාට දුක වෙනස් වෙනව විනා දුක නැති වෙන්නේ නැහැ. නිසා බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වෙනදී පළමුවෙම උන්වහන්සේ දේශනා කරන ආර්ය පරේෂණ සූත්‍ර මහල් දිනුනේ. මහණෙනි ජාතිය ස්වභාව කොට ඉන්න සත්වයන්ගේ ඒ ජාතියේ ආදීනවය දැකලා ඉන් නිදහස් වීම පිණිසයි ආර්ය පරේෂණය. ඔන්න බලන්න ආර්ය පරේෂණය. කුමක්ද? ජාතිය ස්වභාව කොට ඉන්න අය ඒ ජාතියේ ආදීනවය දැකලා ජාතියෙන් නිදහස් වීම පිණිස ජරා ව්‍යාධි දැකලා ඒ ජරා ව්‍යාධි වල ආදීනවය දැකලා ජරා ව්‍යාධි ස්වභාව කොටින් අය ඒ ජරා ව්‍යාධි වල ආදීනවය දැකලා ජරා ව්‍යාධි නිදහස් වීම පිණිසයි. කොමක්ද? ආර්ය පරේෂණය. ඒ වගේ මරණය ස්වභාව කොට ඉන්න අය දැන් ඕගොල්ලෝ මරණය ස්වභාව කොටද ඉන්නේ? ඔව්ද නැද්ද? ඕගොල්ලෝ මැරෙන්නේ නැහනේ. නෑ නෑ. ඕගොල්ලෝ මැරෙන්නේ නේ. හිතන්නේ ඉන්නේ එහෙමයි නේද? මැරෙන්නේ නැහැ කියලා. නමුත් ඕගොල්ලෝ මැරෙනවමයි. කොච්චර හිටියත් ඉතින් දැන් දැන් වෙයිද කියන්නත්. ඒ නිසා මරණය ස්වභාව කොට ඉන්නේ. එතකොට දැන් ඔබට අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන මරණය ස්වභාව කොට ඉන්න අය මරණයේ ආදීනවේ දකිනවා. ආදීනවේ දැකලා අයියෝ දැන් කොහොම හිටියත් මැරෙනවනේ මරණ ස්වභාවයෙන් බලන්න ඒ විදිහට සිය කල්පනා කරලා ආදීනවේ දැකලා ඉන් නිදහස් වෙන්න වැඩපිළිවෙලක් හොයනවා නිදහස් වෙන්න. දැන් ඉන් නිදහස් වෙන්න සොයන වැඩපිළිවෙල තමයි ආර්ය ආර්ය කියන්නේ පරේෂණය. ආර්ය පරේෂණය. ආර්ය පරේෂණයක් සිදු කරනු ලබන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේලායි. උන්වහන්සේලා එක සිදු කරලා ශ්‍රාවක මහා සංඝරුවන්ට දේශනා කරනවා. ඊට පස්සේ සිවණක් පිරිසම ඒක අධ්‍යයනය කරනවා. දැන් එතකොට ඇත්තටම ගත්තොත් ඔන්න ආර්ය පරිේශණය කියන්නේ ඉපදීම ස්වභාව කොට ඉන්න අය ඉපදීමේ ආදීනවේ දැකලා ඒක නිදහස් වෙන කටයුතු කරනවා. ඒ විදිහට. එතකොට දැන් ඔබ කරන්නේ කුමන කටයුත්තක්ද? ආර්ය පරිේශණයක්ද අනාර්ය පරිේශණයක්ද කියන එක. දැන් ගත්තොත් ඉපදීම ස්වභාව කොට ඉන්න අය ඉපදීම ඇති වෙන දේම කරනවා නම් මහණෙනි එය එය කියන්න අනාර්ය ඒ කියන ලැජ්ජයිනේ ඒක අනාර්ය පරේෂණයයි අන්න බලන්න ඉපදීම ස්වභාව කොට ඉඳන් ඉපදෙන දේම හොයනවා පවුනේ මෝඩද බුද්ධිමත්ද ඒ කියන්න ඒ ඕගොල්ලොන්ටම පාත් වෙන නිසා කතා කරන්න බයයි නේ. අන්න බලන්නකෝ. ඉපදීම ස්වභාව කොට ඉඳන් ඉපදෙන එකම සොයනවා. එතකොට ඉපදීම සැපයිද දුකයිද? දුකයි. ඒක දුකයි කියලා දැන් ඊළඟට දුකට අඬනවා. ඊට පස්සේ ජරාව ව්‍යාධිය ස්වභාව කොට ඉඳන් ජරාව ව්‍යාධිය ඇති වෙන දෙයම සොයනවා බලන්නකො පුදුම වැඩේනේ මේ ධර්මයේ තීරුම් කරගන්න ලිහිසි එහෙත් නුවණ යොදන්නේ නෑනේ බලන්නකො ජරාව ව්‍යාධිය ස්වභාව කොට ඉනන් ජරාව ව්‍යාධිය ඇති වෙන දෙයම සොයනවා එතකොට එහෙම ජරා ව්‍යාධි ඇති වෙන එකම සොයලා ජරා ව්‍යාධියට යනකොට මොකද කරන්නේ? ඕගොල්ලෝ සෝසුසුම් හේලනවා. ඕගොල්ලෝ මරණය ස්වභාව කොට ඉඳගෙන කියන්නේ මරණය ඇති වෙන එකම මරණය ඇති වෙන එකම කියන්න සොයනවා. මරණය ස්වභාව කොට නම් මරණය ඇති වෙන එකම සොයනවා. මරණය ස්වභාව කොට ඉඳන් මරණය ඇති වෙන එකම සොයලා අමාරුවෙන් සොයා ගන්නවා මරණය ස්වභාව කොට ඉඳන් මැරෙන එකම හොයා ගන්නවා. සොයාගෙන මැරුණට පස්සේ මොකද කියන්නේ? පුදුම වැඩේනේ. මැරුණට පස්සේ කතා කරන්නේ මැරුණෝ මැරුණෝ කියනෝනේ. බලනකොට ඉතින් පුදුම පුදුම වැඩක් නේ. දැන් එතකොට මැරෙන එක සපයිද දුකයිද කියන්නටක් ගාලා දුකයි. ලෙඩවීම වයසට යාම සැපයිද දුකයිද? දුකයි. ඉපදීම සැපයිද දුකයිද? දුකයි. යමෙක් එහෙමනම් ජාති ජරා ව්‍යාධි මරණ දුක නම් යමෙක් එයම සොයනව නම් එයාට එයම නේද ලැබෙන්නේ කතා කරන්න. ඔව්. එයම ලැබෙනවා කියන්නේ නම් එයා කැමති සැපටද දුකටද? එයා කැමති කොමකටද? දුක්කටමයි. ඔබ අවිවාදයෙන් පිළිගන්න ඔබ සැපට කැමති නෑ. ඔබ කැමති දුකටමයි. නේ? කැමති දුකටමයි. ඒ නිසා ඒ දුක ලැබෙන එකටම තමයි ඔබ කටයුත්ත කරන්නේ. එතකොට පින්වන්දි යන්න බලන්න ජාතිය ස්වභාව කොට ඉඳන් ව්‍යාධිය ස්වභාව කොට ඉඳන් මරණය ස්වභාව කොට ඉඳන් ඒක ඇති වෙන එකම සොයනවා. බුදුරජාණන් වහන්සේ ආනෝ මහණෙනි ಜಾති ඇති වෙනේ මොනවද? ව්‍යාධිය, ජරාව, මරණය ඇති වෙනේ මොනවද? දූ දරුවෝ, බිරින්දෑවරු, මිල මුදල්, දැසිදැස්සෝ, හරක බාන ඒ සියල්ලම ජාතිය ස්වභාව කොට නම් ජාතිය ඇති වෙන දේවල්, ව්‍යාධිය ස්වභාව කොට නම් ව්‍යාධිය ඇති වෙන ඒවා, මරණයේ ස්වභාව කොට නම් මරණයද. ඕව නෙමෙයිද සොයන්නේ? කියන්න. ඕව තමයි සොයන්නේ. එතකොට එහෙමනම් දැන් ඔන්න කල්පනා කරන ඒව දුක ඔබ සොයාගෙන යන්නේ ඒවනම් ඔබ සොයන්නේ දුක. කැමති දුකට. දුකම අමාරුවෙන් සොයාගෙන දුකම ලැබෙනකොට ඔබ මොකද කරන්නේ? ඒ මොකද ඔන්න බලන්න දැන් දුකම සොයාගෙන ගිහලා දුකම ලැබුණ අමාරුවෙන් දුකම සොයාගෙන ගිහින් දුකම ලැබුණට පස්සේ ඊළඟට ඊළඟට මොකද වෙන්න ඕන? ආයෙත් දුක් වෙනවා. ඉතින් බලන්න පුදුම විදිහේ කවුද? උත්තරේ හිතාගන්න. නේ එහෙමනේ. එතකොට එතකොට ඔබ ඉන්නේ අනාර්ය පරේෂණේ අනාර්ය පරේෂණේ. මහණෙනි ජාතිය ව්‍යාධිය ජරාව මරණය ස්වභාව කොට ඉඳන් එය ඇති වෙන දෙයම සොයනව නම් මහණෙනි එය අනාර්ය පරේෂණයයි right අනාර්ය පරේෂණය ඒට බුදුවරයෙක් ලෝකේ පහළ වෙන්න ඕන නෑ එහෙනම් ජාතිය ජරා ව්‍යාධිය මරණය ස්වභාව කොට ඉඳන් ඉන් අත්මිදීම පිණිසයි බුදුවරයෙක් අපට අවශ්‍ය වෙන්නේ. එහෙමනම් අන්න දැන් කල්පනා කරන්න ඔබ ඉන්නේ ආර්ය පරේෂණයේ පැත්තේද අනාර්ය පරේෂණයේ පැත්තේද? ඇත්ත කියන්න. අනාර්ය පරේෂණයේ පැත්ත. එතකොට ඔබ ඉන්නේ බුද්ධ ශාසනයේ පැත්තේද බුද්ධ ශාසනයේ නොවන පැත්තේද? දැන් කියන්න. කතා කරන්න දැන් ඉතින්. කතා කරන්න දැන් තේරෙනවද දෙයිනේ මේ කියපු ටික තේරුන්නේ නැද්ද? තේරුණාද නැද්ද? එතකොට දැන් ඔබ ඉන්නේ මොන පැත්තේද? බුද්ධ ශාසනය නොවන පැත්තේ. එතකොට ඔබේ ශාස්ත්‍රුන් වහන්සේලා තියෙන බුදුරජාණන් වහන්සේද වෙනත් අර අයද? අර දෙසටක් තිබුණු මිත්‍යා දෘෂ්ටි වලින් ඒවයි තමයි තුල තමයි ඉන්නේ. ඔන්න දැන් උජාරුවට හිතාගෙන හිටියා අපි කවුරු කියලාද? බෞද්ධ කියලා. එතනිනුත් නතර වුණාද ඕගොල්ලෝ? නෑ මොන පිස්සුවක්ද? ඕගොල්ලෝ හිතන් හිටියේ මගපලත් ලබලා ඇති. නේ? තව තව එහත් ගිහිල්ලා ඇති. සසරත් කෙලවර වෙයි සමහර විටක මේ භවෙදිම කියලා හිතෙන්නේ නැති. දෙයනේ මාර්ගය වැරදි. මාර්ගය වැරදි. ඔබට පින්වත්නි මාර්ගය හරි ගියොත් ඔබ හිමින් හිමින් හිමින් ගියත් මාර්ගය හරි ගියොත් ඔබ අවශ්‍ය තැනට යයි. හැබැයි මාර්ගයේ වැරදිලා වේගෙන් ගියත් හරියන්නේ නැහැ. ඔබ හිතන්නකෝ සාමාන්‍ය මෙහෙම යම් කිසි පුජ්‍යලයක් කොහේ හරි අපිට මාතරේ ඉඳලා පුජ්‍යලයකට අවශ්‍යයි කොළඹට එන්න. අපි ඒ පුජ්‍යලය මාතරේ ඉඳලා කොළඹට එන්න ඕන මිනිස්සයා මාතන ඉඳලා දැන් යනවා මේ කතරගම පැත්තට. කතරගම පැත්තට වේගෙන් දුවනවා. එයාට කොයි දවසක හරි කොළඹ මුණ ගැහිද? මුණ ගැහිද? කතා කරන්න. මුණ ගැහින්නේ නෑ. එන්න එන්නම කොළඹ දුරස් වෙනවා. යමෙක් ඉන්නවා මාතර ඉඳලා කොළඹ පැත්තට හිමින් ඉබි ගමනින් එනවා. පයින් එනවා. හිමින් හිමින්. එයානම් කොයි දවසක හරි කොළඹට එයි කොළඹට ළඟා වෙයි. හැබැයි බැලු බැලමට අරය ස්පීඩ් යනවා. අපි හිතන් ඉන්නේ බලන අයට හිතෙන්නේ අරය තමයි ඉස්සලාම එන්නේ. ඒ වගේ ඔබ බුදුරජාණන් වහන්සේගේ දහම අවබෝධ කර නොගෙන මග නොමග අවබෝධ කර නොගෙන ඔබ යම් වැරදි මගක වේගවත් වැඩපිළිවෙලක් කර කර කර හිටියත් ඔබ ඉන් ඈත් වෙනව විනා ලම් වීමක් නැත. ඒ කියු ටික තේරුණෙත් නැත නේ. ඒ කියන්නේ මෙහෙම හිතන්නකෝ. දැන් ඔබ සමහරලාට භාවනා කරනවා. එහෙම හිතමුකෝ. දිග්ගටම භාවනා කරනවා. හැබැයි ඔබට සම්මා දිට්ඨියක් නැත. එතකොට චතුරාර්ය සත්‍ය පිළිබඳ මන අවබෝධයක් නැත. නැති ඔබ දැන් භාවනා කරනවා. ආනාපානේ වඩයි, අසුබේ වඩයි, නවසීවතිකේ වඩයි ඔය සියල්ල කරයි. දැන් වේගෙන් මේ කටයුතු ඔබ කරනවා කරනවා කරනවා කරනවා රෑ දවල් දෙකේම කරනවා. දැන් යමෙක් ඉන්න පුළුවන් ඔය ටික සෙල්ලනුත් කරනවා, එක එක ඒවත් කරනවා. හැබැයි යම් මානසිකාරය යෙදෙනවා මේ මේ ක්‍රියා දහමේ තුල කුමක්ද කියලා. කෙලෙස් සංසිඳ වෙන ක්‍රියාව තුළ මේ හිත තුළ ඇති වෙන චෛතසික ධර්මයන්ගේ විපර්යාස තුළ යාදීනය කරනවා. එයා නුවණ විමසලා මේ මමත්වයේ කියන දේ අවබෝධ කරගන්නවා. ලෝකයේ කියන එක මෙයා අවබෝධ කරගන්නවා. හිමින්. අන්න අවබෝධ කරගන්නකොට මෙයාගේ ගමන හිමින් එළියට පේන්නේ නැහැ. අරයනම් වාඩි වෙලා දවස් ගණන් තිස්සේ මේ කටයුතු වලේ දෙනවා. මෙයා අතරතුරේක ටිකක් එහෙම දෙයක් කරන්න පුළුවන්. හැබැයි පින්වත්නි අරයා කොච්චර වේගෙන් කළත් බුද්ධ ශාසනයට ලම් වෙන්නේ නැත. මෙයා හිමින් නුවණින් විමස විමස කටයුත්ත කළත් මෙයා කොයි දවසක හරි බුද්ධ ශාසනය අවබෝධ කර ගන්නවා. ඇයි දැන් පින්වත් මේ ලෞකික ධ්‍යාන ලබල ඉස්සර මතකයිනේ ආලාර කාලාම ළම. ඒව ලෞකික සමත භාවනා වඩලා. දැනට තියෙන්නේ ඕකම තමයි වැඩිපුරම. හැබැයි නරක නෑ හොඳයි. කරන්ද කරන වෙලාවට රාග ద్వේෂ తాවකාලිකව යටපත් කියන්න. යටපත් වෙයි. හැබැයි නැකිට ගමම ආපහු ඒක ඒක එලෙසමයි. වතුරේ ඔබපු රබර් බෝලයක් අත ගන්නකොටම උඩට එන්නා වගේ. එහෙම වෙයි. හැබැයි ඔබ ධර්මයේ කුමක්ද කියලා දැනගෙන ධර්මයේ කුමක්ද කියලා දැකගෙන ඒ වැඩ පිළිවෙලක ගියා නම් පින්වත්නි ඔබට බුද්ධ ශාසනය මුණ ගැහෙනවා. මාර්ගයේ මුණ ගැහෙනවා. කෙලෙස් සංසිඳ වෙයි. අවබෝධයට ලක් වෙයි. විශිෂ්ට ඥානය පිණිසම ඒක හේතු වෙයි. එතකොට එතනින් තියෙනද සම්මත ලෝකේ ලෞකික බණ භාවනාදි කරන එකවත් එපයි කියලාද කියන්නේ? නෑ නෑ නෑ ඕගොල්ලෝ කරන මේ භාවනා ක්‍රම කරන්ද අවබෝධ කරගන්න ඒක තුල නම් නිවන් මගක් නිවන් මගක් නැත එහෙත් එය හොඳයි සම්මත ලෝකයේ තුල හොඳයි. එහෙනම් භාවනා කරන්න ඕන අවබෝධයක් ඇතිව භාවනාව කියන්නේ කෘත්‍ය ඥානය. ඒ කියන්නේ මාර්ගය. මාර්ගයේ යන්න ඕන දැනගෙනද නොදැනද? දැනගෙන කතාවකුත් දැනගෙන ගියොත් කොහෙද යයි නොදැන ගියොත් තවත් මොකද්ද වෙයි කියලා කතාවක් තියෙනවනේ. ආන්නේ වගේ වෙයි. එහෙනම් දැනගෙනයි යන්න ඕන. එහෙනම් ඔබ පළමුව මාර්ගයේ යන්න මාර්ගය සොයාගන්න සොයාගන්න කතා කරන්න සොයාගන්න වෙනවා. නේ? මාර්ගය මොකද්ද දුකෙන් මිදෙන මඟ? දුකෙන් මිදෙන මඟ මොකක්ද? අය මේ වරියෝ අට්ඨාංගික මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දුක්ඛ නිවෙන මග එයයි ඔබට දුක නිවෙන මග තුල ගමන් කරන්න ඕනි නම් දුකෙන් අත් මිදෙන්න ඕනි නම් මාර්ගය සපයා ගන්න වෙනවා මාර්ගයේ සපයා ගන්නට කුමක්ද කරන්න ඕන? වෙන මුකුත් කරලා හරියන්නේ නෑ. භාවනා කියෝක ඉඳලා හරියන්නේ නෑ. දැන් මේ භාවනා කියවන එකක් නෙමෙයි පින්නත් නේ. මොකද්ද? නුවණින් විමසන්න ඕන නුවණ තියෙන අයට. ගිරව් වගේ කියෝ කියෝ යන එකක් නෙමෙයි. හොඳට ඒක අවබෝධ කරගන්න. ඔබට මොකෝ ඇත්තටම මේ දැන් ඔබ මෛත්‍රීත් කරයි එක එක දේවල් කර ඔබට ඕ වැඩින්නේ නෑනේ. ඇයි හේතුව? ඔබ මෛත්‍රිය කරන්නේ තරහ නැති වෙලාවට. නිකන් ගෙදර ගෙදර ඉන්නවා හොඳ අවස්ථාවක. ඒ වෙලාවේ බුදුන් වැදලා මෙන්න ගිහිල්ලා වාඩිලා මෛත්‍රී කරනවා. ෂෝක්. මෛත්‍රිය ෂෝක්. නැගිටලා පොඩ්ඩක් ගියහටි <laughs> ගැටෙනකොටම මෙන්න බැන ගන්නවනේ. ඒක තමයි ස්වභාවය. ඒ නිසා අවබෝධ කරගන්න. එහෙනම් කුමක්ද කරන්න ඕන? සද්ධර්මය අහන්න. කල්යාණ මිත්‍රයෙක් සොයාගන්න. කල්යාණ මිත්‍රයාගෙන් කෙලෙස් සංසිඳ වෙන. වෙනත් වචනකින් කියනවා නැවත නූපදින්න හේතු වන්නා වූ. හොඳට මත තියන්න පිනව නැවත උපදින්න හේතු වෙන කොහි හෝ වේවා උපදින්න හේතු වෙන එකක් තියෙනවා නම් අයියෝ අයියෝ ඕකනම් අපිට අපි මේ බුදු සසුනයි සොයන්නේ. ගෞතම සාසනයයි අපි සොයන්නේ කියලා හිතන. නැවත නූපදින දහමක් කෙලෙස් සංසිඳ වෙන දහමක් කලකිරීමට හේතු වන්නා වූ දහමක් කලකිරීම කියන්නේ මොකද්ද? අවබෝධය. අවබෝධයට හේතු වන්නා වූ දහමක් ආණ්ඩ ලැබෙයි කල්යාණ මිත්‍රයෙගෙන්. එහෙම ලැබුණොත් අන්න නුවණින් විමසන්න තියෙන්නේ. එහෙම විමසනකොට ඒ කල්යාණ මිත්‍රය දේශනා කරන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අහගන්න නුවණින් විමසන්න යෝන්සෝ මනසිකාරේ යෙදෙන්න. එහෙම යෙදෙනකොට මග ඔබටමයි අවබෝධ වෙන්නේ. අපට අවබෝධ වෙනව මගක් ඔබට අවබෝධ වෙනව මගක් අපට අවබෝධ වෙන විදිහට නෙමෙයි ඔබට අවබෝධ වෙන්නේ ඒ නිසා ඔබට ඒක අවබෝධ වෙයි. කවුරුවත් කිව්වට එහෙම කරන්න යන්න එපා. ඒ කියන්නේ මෙහෙම කළොත් මමයි මෙහෙම වෙන්නේ කියන එක නෙමෙයි. අහන්න මෙහෙම කළොත් තමයිමයි එහෙම වෙන්නේ කියන එක නෙමෙයි. කරන්නේ කොමක්ද? එතකොට ඔබ ඒක කරන්න. ඔබ කරන්න. ඔබ කරන්න කියන්නේ කොමක්ද? නුවණින් විමසන්ද නුවණින් විමසනකොට ඔබටම ඔබටම මුණ ගැහි. එතකොට එය ඔබේ මද්දකීමක්. එතකොට මේ ජීවිතයේ අන්න යථාභෝධය ගත්තොත් ඔබ සෝතාපන්නයි. සම්මා දිට්ඨියට ආවා. ආර්ය ශ්‍රාංග මාර්ගයට පිවිසුණා. දැන් ඔන්න මාර්ගයට වැටුණා. දැන් මාර්ගය ඔබ යනවා. හැබැයි මාර්ගය යනවා. සමහර විටක ඔබට ද්වේෂසිත එන්න පුළුවන්. ඔබ සෝතාපන්න වෙන්න පුළුවන්. ඔබට දේසිත වෙන්න පුළුවන්. ඔබ සෝතාපන්න වෙලා වෙන්න පුළුවන්. ඔබට රාගසිත වෙන්න පුළුවන්. නේ? ඒ රාගදේශ තියෙනවා. නේ? එතකොට බාහිරින් ඉන්න කෙනෙක් බල්ලගේ අයියෝ මෙයාට මේ රාගසිතුත් තියෙනවනේ. මෙයාට මේ ද්වේෂසිතුත් තියෙනවනේ. මෙයාට නම් මොකුත් නැහැ කියලා හිතයි. නමුත් පින්වත්නි රාගසිත ද්වේෂසිත එන්න පුළුවන්. හැබැයි ඒව ආවට අන්න අය වගේ දිගටෝම පවත්වගෙන යන්නේ නෑ ඒක ටිකක් පවත්වනකොට මෙයාට ටක් කාලා අවබෝධයක් එනවා ආදීනවේ දකින්නවා නා අයිත් පවත්තයි අයිත් ආදීනවේ දකින්නවා දිගටම ඒක ඒ සිත පවත්වගෙන යන්නේ නෑ ඒ නිසා අන්න බලන්න කොච්චර වටිනවද කියලා ඒ නිසා සෝතාපන්න වුණොත් අන්න වටන මේ ශාසනය සෝතාපන්න වෙනවා කියන්නේ අය කවදාකවත්ම සතර පායට වැටෙන්නේ නෑ කවුද සාතික වෙන්නේ බුදුරජාණන් වහන්සේ. එහෙම නැති වුණොත් නම් සතර පායට වැටෙන ඉඩම තමයි වැඩිපුර තියෙන්නේ. කවුද පිහිටට එන්නේ? තෙන්ට වැටුණොත්. ඒ නිසා පින්වන්දි බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ වේපුල්ල පර්වතය පෙන්නලා කියනවා පුංචි ගල් කැට හතක් අරගෙන මෙහෙම අයිනින් තියලා අහනවා මහණෙනි මේ ගල් කැට හතද අර පේන වේපුල්ල පර්වතයේද විශාල කියලා. ඊට පස්සේ කියනවා අනේ ස්වාමීනි මේ වේපුල්ල පර්වතයයි මේ ගල් කැට හතයි සමාන කරන සංසන්දනය කරන්න බෑ මේක මේ ගල් කැට හත කොච්චර පුංචිද වේපුල්ල පර්වතේ මොනතරම් විශාලද ස්වාමීනි මහණෙනි සෝතාපන්න ඵලයේ ශාත් කළ කෙනා ගෙවා දමපු කෙලෙස් මහණෙනි අර වේපුල්ල පර්වතයේ තරම් ඇත කියනවා ගෙවන්න තියෙන මෙච්චර චුට්ටි කෙලස් ටිකක් කියනවා. බලන්නකෝ එතකොට. කොච්චර දෙයක්ද කියන්නේ නේ? නිසා ඔබට මේ ජීවිතය තුළ මේ ධර්මයේ යථාර්ථය ලෝකයේ යථාර්ථය යථා භූතය ඒ යථා භූත අවබෝධය අවබෝධ කරගන්න පුළුවන් නුවණින් විමසුවොත් ගිරව් වගේ කියව කියෝ ගියාට බෑ පාඩම් කර කර ගියාටත් බෑ. තමන් කල්යාණ මිත්‍රයෙක්ගෙන් අහපු කරුණු නුවණින් විමසන්න. හැබැයි විමසන කරුණුත් හොඳට මතක තියන්න. කෙලෙස් සංසිඳ වෙනව වෙන්න ඕන. නැවත නූපදින්න හේතු නූපදින්න හේතු වෙන ඒවා වෙන්න ඕන. එවන් ධර්මයක් අහලා නුවණින් විමසලා මේ ගෞතම සාසනය තුලදීම චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීමට හේතු වේවා කියලා සාදුනාද අද මෙම ධර්ම දේශනාවේ දායකත්වයේ ධර්ම ලබන්නේ වැල්ලවාය වරුණගම පදිංචි ලසන්ත ප්‍රදීප් කුමාර විසින් එක දායකත්වයක් දරන ඒ අරමුණු වෙලා තියෙන්නේ 1999 අප්‍රේල් මාස 10 වන දින අභාව ප්‍රාප්ත සියත අබේසිංහ මහතා එවැගේම 1999 අප්‍රේල් 30 වන දින අභාව ප්‍රාප්ත එච් ඒ ගුණසේකර මහතා ශ්‍රී කල්යාණි ධර්ම යෝගාශ්‍රම සංස්ථාවේ බුත්තල බුදුගල්ලෙන ආරණ්‍ය සේනාසනේ නායක ස්වාමින් වහන්සේ වන මාවතගම ගුණානන්ද ස්වාමින් වහන්සේත් සිහිපත් කරලා ඒ උන්වහන්සේලාටත් පුණ්‍යානුමෝදනා කිරීම වශයෙන් ඒ වගේම වෙනත් අරමුණු වෙලා තියෙනවා සුජීවත්ව සිටින අම්මා තාත්තා සහ සහෝදර සහෝදරියන් නිදුක් නිරෝගී චිරජීවනය ලැබීමට චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් ගෞතම සම්බුද්ධ ශාසනයේදී නිර්වාණය අවබෝධ ලැබීමටත් දේශකයන්න් වහන්සේටත් පතන ලද බෝධීන් අමාමහා නිවනින් සනසෙන්න හේතු වේවා කියන අදහසිනුත් යුක්තව තමයි මේ මහත්මයා මේක දායකත්වයේ දරන්නේ දෙවන දායකත්වයේ දරනවා දෙහිවල කරගම්පිටිය පදිංචි ප්‍රියන්ති ඉස්කානිවල් මහත්මිය අරමුණු වෙලා තියෙන මාර්තු 3 වෙනිදාට 84 වෙනි උපන්දිනයේ සමරන කේ ආර්යරත්න පතිරණ පියාණන්ට හා මාර්තු 13 වෙනි දින උපන්දිනයේ සමරන ප්‍රියන්ති ඉස්කානිවල් මහත්මිය සහ මෑණියන් වන අනුලා සමරසේකර මහත්මියටද අමිලා ප්‍රමිලා දියණියන්ට ඇතුළු පවුලේ සැමට තෙරුවන් පිහිටා චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසත් ඒ දායකත්වය දරනවා ඒ වගේම ඊළඟ දායකත්වය දරනවා මාළඹේ තහන්තොට පාරේ පදිංචි අනුසා හමන්ගොඩ මහත්මිය තලවතුගොඩ පදිංචි චන්ද්‍රානි ප්‍රේඩ්‍රිස් මහත්මිය ඇතුළු පවුලේ සැම අරමුණු වෙලා තියෙන මියගිය සියලුම ඥාතින්ට පින් අනුමෝදන් කිරීමත් වෙනත් කරුණු වෙලා තිනවා තරුල් චරිත් සහ සිදත් පුතුන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගෙන යාම සඳහා ආශිර්වාද ලැබීමේ අරමුණුත් දායකත්වයේ දරලා තියෙනවා. ඒ වගේම තවත් දායකත්වයක් දරන දොම්පේ උඩමාපිටිගම අංක 41 නිවසේ කාන්ති රණතුංග දියණිය ඇතුළු දූදරු පිරිස වසර දෙකකට පෙර පරලෝසපත් ගුණවතී මැණිකේ මෑණියන්ටත් වසර 43කට පෙර පරලෝසපත් ඩේවිඩ් රණතුංග රාලහාමි පියාටත් මව්පිය පාර්ශවය සියලුම මියගිය ඥාතීන්ටත් සසරෙහි සියලු මියගිය ඥාතීන්ටත් පවුලේ සියලු දෙනාටමත් නවග්‍රහපල දුරු වී නිදුක් නිරෝගී වීම පිණිසත් අරමුණු කරගෙන දායකත්වයක් දරනවා. ඒ වගේම වෙනත් අරමුණු තියෙනවා. ඉහත නම් සඳහන් මව්පිය දෙපළ ඇතුළු සියලු ඥාතින්ට සසර සුගතිය පිණිසත් ඊතා ඉක්මන් භවයකදී උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසත් මේ ධර්මයේ පුණ්‍ය කර්මයේ හේතු වේවා කියලා අදහසින් යුක්තව. ඒ වගේම තවත් දායකත්වයක් දනවා රංජනී වීරසුන්දර මහත්මිය සිරිසේන වීරසුන්දර මහතා අංක 15න් 425 පරණ කොට්ටාව පාර උඩහමුල්ල නුගේගොඩ දෙපාර්ශ්වයේම මියගිය දෙමාපියන්ට හා ඥාතින්ට පින් පැමිණීම අරමුණු කරගෙන වෙනත් අරමුණු වශයෙන් දේශකයාණන් වහන්සේටත් අතිපූජ්‍ය කුසලදම ස්වාමීන් වහන්සේටත් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් තමයි මේ මහත්තුරුත් මේක දායකත්වය දරන්නේ. එහෙනම් ඉතින් කල්පනා කරගන්න මේ දායකව දරපු පින්වත් පිරිස නමින් මේ පරිලෝයන්ට යෙදුනා වූ සියලු ඥාති වර්ගයාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම මේ සම්බන්ධන ඔබ අප හැම දෙනාම නම් මිය පරලෝ යන්ට යෙදුනා වූ ඥාති වර්ගයාටත් මේ පින් අනුමෝදන් වේවා. සියලු පින් කැමති දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා. සම්බන්ධ වූ ඔබ අප හැම දිනාටම මේ උතුම් ගෞතම සාසනය තුලදීම චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධයේ පිණසම හේතු වේවා වාසනාව වේවා සර්වනි සරණයි. අද ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ තනමල්විල කිතුල්කොටේ රතන සදහම් භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද වලස්මුල්ලේ ගුණරතන ස්වාමින්ද්‍රයන් වහන්සේ දේශකයන්න් වහන්සේට නිරෝගී සම්පන්නිය දීර්ඝායස සම්පන්නිය අපි ප්‍රාර්ථනා කරමු සාදු සාදු